ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය කතරගම උපාලියේ ධර්මාශ්‍රම විහාරය නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරය සහ මියන්මාරයේ යැන්ගුන් නුවර ශ්‍රී ලංකා මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරු මහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පඬිත මහෝපාද්‍යය අපවත් වේ වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ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 සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව අනුසාරං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි මේ වැදගත් දවසෙහි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර ගැනීම අපට බෞද්ධයන් වශයෙන් අයත් ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ඒ මොකද ඒ බුදුහාමුදුරන්ගේ ගුණ අපරිමිතයි. උන්වහන්සේගේ ගුණ කල්පනා කරන විට අපට බෑ කියලා නිමාවක් දකින්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ ගුණ අතර මා බලාපොරොත්තු වන්නේ ඉතිපිසෝ පාඨයට අයති බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නයි කනගාටුයි මා පළමුවෙන් මතක් කරන්න මගේ කටහඬ වෙනස් වෙලා දැන් වයස්ගත වීමයි එයට හේතුව 87ක් වෙනවා ඉතින් මොකද කරන්නේ ඉතින් ඒ දවස්වල නම් ගුවන් විදුලියේ කොතෙකුත් ධර්ම දේශනා කළා. දැන් අද මේ ධර්ම දේශනාව මම මේ කාර්ය මණ්ඩලයේ බලවත් ඉල්ලීම පිට සිද්ධ කරන්නේ හිතට අකමැත්තෙන්. ඒ වුණත් මේක කළ යුතුය. බුදු ගුණයක් සිහිපත් කරනවයි කියන එක එසේ මෙසේ කුසලයක් නොවේ. ඒකයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර පළවෙනි ගුණයක් තමයි ඓශ්වර්ය භාග්ය. ඓශ්වර්ය භාග්ය. ඊළඟට ඒ ඓශ්වර්ය භාග්ය ළඟට තියෙනවා යස භාග්ය. බුදුරජාණන් වහන්සේගේ යස භාග්ය. යස භාග්‍යයට පස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තවත් උදාර ගුණයක් ඒ තමයි ධර්ම භාග්‍ය ඊළඟට කාම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය ධර්ම භාග්‍ය ශ්‍රී භාග්‍ය ඔය ආදී වශයෙන් බුදු ගුණ තියෙනවා එතන හයක් ඒ ටික කෙටියෙන් පැහැදිලි කිරීමයි මේ වැදගත් දවසේදී මා බලාපොරොත්තු වන්නේ. පින්වත්නි ඓශ්වර්ය භාණ්ඩය කියන්නේ සම්පත්. බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට තරම් මහා සම්පත් තිබුණු කෙනෙක් තවත් ලෝකයේහි ඇතයි කියන බවක් බෑ කියන්නේ. ඒ තරම් සම්පත් උන්වහන්සේට තිබුණා. ගිහි කාලෙත් එහෙමයි පැවිදි කාලෙත් එහෙමයි. මොකද මහරජ කෙනෙකුගේ එකම පුත්‍රයා කිසිදු වඩු පාඩුවක් තිබුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඓශ්වර්ය භාග්යය කියලා බෑ පින්වත්නි අපිට නිමාවක් කරන්න. උන්වහන්සේගේ ඒ ඓශ්වර්ය භාග්ය සම්පත් සකල විද සම්පත් උන්වහන්සේට තිබුණා. අන්න ඒ සකල විද සම්පත් වලින් අනූන බව තමයි ඓශ්වර්ය භාග්ය කියලා අපි මේ ප්‍රකාශ කරන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ ඓශ්වර්ය භාග්ය ගැන කියනකොට අඩුවක් නම් නෑ මොකකින්වත් තිබුණේ. සෑම සම්පතක්ම ලැබුණා. ඒවා උන්වහන්සේ මදහත්ව පරිහරණය කළා. මේ සම්පත් නිසා උන්වහන්සේ කොයි වෙලාවකවත් අනුන උනේ නෑ. ආඩම්බර උනේ නෑ. උද්ධාමයටපත් උනේ නෑ. මහසේගේ ඒ උදාර ගුණ සමූහය කියන බෑ අපට නිමාමක් නැකින්න. ඒ ඓශ්වර්ය භාග්‍යය නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ අග්‍රගන්නේ පුද්ගලයාණන් බවට පත් වුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඒ ඓශ්වර්ය සාම්ප්‍රදාය ගැන කියනකොට දෙවෙනි එක තමයි යස භාග්‍ය. යසස කීර්තිය ප්‍රශංසාව. බුදු පියාණන් වහන්සේට තරම් වෙන කිසිදු කෙනෙකුට මේ ලෝකෙ තිබුණේ නැහැ. උන්වහන්සේගේ යසස දෙවියන් සහිත ලෝකයා අතර ප්‍රචාලිතවයි පවතුනේ. අපමණ ප්‍රචලිත බවක් තිබුණා. ඕනෑ කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ පණ ටිකක් අහන්න. කටහඬ අහන්න. පුදුමාකාර ලැබිකමක් දැක්වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ යශභාග්‍ය කියනකොට ප්‍රසිද්ධිය මුළු දෙවියන් සහිත ලෝකයා අතර ඊ타ත්ම සුප්‍රසිද්ධ බවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අන්න ඒකයි තා වැදගත්. ඒ නිසා දෙවියන් අතර ප්‍රඥයන් අතර ලෝකයා අතර රාජ්‍ය රාජ මහා මාත්‍යවරුන් අතර සංදේව රජු අතර නොයෙන අතර මහා ප්‍රසිද්ධියක් තිබුණා ඒකයි යසභාංගය කියලා කියන්නේ ඒ යස භාංගයට ඊළඟට උන්වහන්සේට ධර්ම භාංගයට උන්වහන්සේගෙන් බණ ටිකක් කාවුණු හරි ඇහඹුවොත් ඒ අහඹෝ එක්කෙනා අපරිමිත සතුටකටපත් වෙනවා. දැන් බලන්න ඒ ධර්මය ගැන කියනකොට පුළුමයක්. මේ කවුරුත් දන්නවා මේ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් දැක්කොත් දැකලා සෑහීමකටපත් වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ධර්මය ඇහුවොත් ධර්මයේ ආලප් සතුටටපත් වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ දකින්නට නොයෙන් දෙනා යනවා. සීමාවක් නැහැ. ඔය සේනාව අතර අපට පැහැදිලිව පේනවා එක්තරා සිටුවරේ ඒ සිටුතුමා බුදුහාඳුරෝ දකින්න ගියා. දැකලා කතා කරලා අන්තිමට වාදයක් කරන්න කල්පනා කළා. ඒ වාදය ගැන කතා කරලා අන්තිමට එයින් සෑහීමකටපත් නොවේ. බලවත් ප්‍රමෝදයටපත් උන්වහන්සේ පැහැදිලා අන්තිමට ස්වාමීනි මම ඔබ වහන්සේගේ දායකයෙක් වෙමි බලන්න අන්න එතෙන් බුදුහාමුදුරුවෝ කියපුලේ බ්‍රාහ්මණතුමනි ඔබ රටේ ප්‍රසිද්ධ කෙනෙක් නම ගිය කෙනෙක් ඒ නිසා ඔබ එකපාරටම මගේ බනහලා බෞද්ධයෙක් වෙනවයි කියන එක ඔබට මඩිකමක්. ඒ වගේම මටත් මඩිකමක්. බුදුහාමුදුරුවෝ මිනිසුන්ව ඊ타මත්ම උපක්‍රමශීලීව පහදවා ගන්නා ඇත කියන කතාවක් යන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ තව ටිකක් කල්පනා කරන්න. එතෙන්දි මතක් කළා ඈ ස්වාමීනි මම මේ ගැන කල්පනා කළා මගේ හිත දැන් බොහොම සතුටටපත් වුණා ඒ නිසා දැන් ප්‍රශ්නයක් නැහැ ඔබ වහන්සේගෙන් ධර්මයේ ගැන මගේ ලොකු පැහැදීමක් ඇති වුණා අඤ්ඤ තග්ගේ පානුපේතං උපාසකං මං ධාරේ අද ඉඳලා ඔබ වහන්සේ දායකයෙක් වෙන්නයි මගේ කල්පනාව. මොකද කාරණේ දැන් ඔබ වහන්සේ මතක් කරලා ඔබ වහන්සේ මට හිත පැටෙන වචනයක් කිව්වා. බ්‍රාහ්මණ තුමනි ඔබ නිගණ්ඨ නාථ පුත්‍රයන් වහන්සේගේ දායක මහත්තයෙක්. ඔබ එතුමාට දීගෙන එන දාණය කඩන් එපා. ඒ දාණය දිගටම දෙන්න. ඔන්න බලන්න බුදුහාමේ උනේ ඒකට පැහැදුණා. ඒකට පැහැදිලා බෞද්ධයෙක් වෙලා මුවා කටයුතු වල බව අපේ බණ පොතපතේ සඳහන් වෙනවා. අන්න ඒ වගේ මේ පින්වතුන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ එසේ මෙසේ ಗುಣ කදම්බයක් නොවේ. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රී භාග්‍ය පුදුමාකාර ශ්‍රී භාග්‍යයක් තිබුණා. දැක්කොත් දැක්කේ කෙනා පහදිනවා. පුදුමාකාර ගතියක්. දැන් මේ පින්වතුන් ගන්න ඔය අඟුලිමාල වගේ අය නුවෙක් දෙනා ඔය වගේ බුදුහාඳුරෝ දැකලා හැදුණා. පැහැදුනේ ස්වરૂපේටයි. දැන් අඟුලි මාල කල්පනා කළේ කවුදෝ සර්මයන් මහන්සියේ නමක් එනවා. ඈත ඉන්නේ. මේ ඇත්ත මේ පලාත් කෙනෙක් වෙන්න බෑ. සියල්ලන්ම මා විසින් මරණ බව දන්නවා. ඒ නිසා මේ එන ඇත්ත හැඩරුව තියෙන කෙනෙක්. මවිෂින් කළ යුතු වන්නේ කුමක්ද මේ ශ්‍රමණයන් වහන්සේගේ අතේ ප්‍රධාන ඇඟිල්ල කපාගෙන දාහ සම්පූර්ණ කරලා ගුරුවරයා පුදා මේ පාපකාරී කටයුත්ත මං අදින් ඉවර කරනවා බලන්න ඔහු පවා හිතුවේමයි මේ වැඩේ කළාට ඒක හොඳ වැඩක්ද කියන බව ඔහු කල්පනා කළේ නැහැ. ඒකෙන් අපට පැහැදිලිව පේනවා. අඟුලිමාල් ලං වේත්ම ලං වේත්ම බුදුරජාණන් වහන්සේ සම්සුන්ව වැඩ ඉන්න. ඊට පස්සේ අඟුලිමාල නිකන් යන ගමන් රැල් බුරුල් ඇරියා නිකන් කැස්සක් වගේ බුදුහාඳුරවන්ට දැනෙන්නේ බුදුහාඳුරෝ බැලුව ඔහු ලෙස බලනකොට බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙකේ ආලෝකයේ දැක්කම මොන විදියකටවත් බෑ දරාගෙන ඉන්න අඟුලි මාලට මේ මේ වරණවත් ඇස් දෙකක් කතා කරලා ඊට පස්සේ ඔහු මොකද කළේ මේ ශ්‍රමණයන් වහන්සේ පසුපසින් ගෙයින් හිසක සාදානම් ඇඟිල්ල අර දාහ පුරෝලා මගේ කාර්ය නිමාවටපත් කරනවා. ඒ අනු ශ්‍රමණයවම නවතින්න කියලා යනවා. ඒ කොච්චර ගියත් බෑ අඟුලි මාලට ළඟ වෙන්න. ඔය විදිහේ දිගට ගිහින් ඊට පස්සේ අන්තිමට මොකද කළේ? අඟුලි මාලා කල්පනා කළා පුදුමයක් මේ ශ්‍රමණයන් වහන්සේව බෑ ලං කරගන්න. මේක මහා පුදුමයක්. ශ්‍රමණය නවතින්න මම නවතිලා. බුදුහාමුදුරුවෝත් ඒකමයි කිව්වේ. අඟුලිමාල මම නවතිච්ච කෙනෙක් ඔබත් නවතින්න. ඉතින් ඒ පාර අන්තිමට පැහැදිලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා ඔහු මොනතරම් තත්වයකටපත් උනිද කියන බව මේ පින්වතුන් දන්න. ඒ බුදුහාඳුරගේ ශ්‍රී භාග්‍ය. රූප ශෝභාවට පැහැදිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඔය ධර්ම භාග්‍ය ගැන අපි කියමු. කාම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය. කාමෙන් අනුන්ට උදව්වක් කරන්න. හැමතිස්සෙම ආශාව හැම වෙලාවකම බුදුහාමුදුරුවෝ කලේ අනුන්ට උපකාරයක් කිරීමයි. ඊට වඩා වෙන දෙයක් නැහැ. මුළු ජීවිත කාලයම එකයි. ප්‍රයත්න භාග්‍ය උත්සාහය උනන්දුවත් අනුන්ට කොහොම හරි යහපතක් කරන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතාපදාන. ඒ අනුව උන් වහන්සේ ලෝකයාට කළ සේවය බෑ අපට සීමාවක් කරන්න. මේ බුදු බවට පත් වෙලා බලන්න ලෝකයට යහපතක් කිරීමට මොනතරම් පරිශ්‍රමයක් දරුවද කියලා. ඒක උන්වහන්සේගේ චාරිත්‍රයක්. දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ යනකොට වයස්ගත මහලු කාන්තාවක් උන්වහන්සේ දැකලා ඕම ආදරයෙන් වැඳගත් බුදුහාඳුරෝ ඇයට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයෙන් ඇය මාර්ග ඵලයකටපත් වුණා. ඔය වගේ දේවල් ගැන කතා කරන විට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා අපට නිමාවක් කරන්න බෑ. ඒ නිසා අපි කළ යුතු උදාර ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කළ උන්වහන්සේ ප්‍රකාශ කළ ගුණාංග අපි තුල ඇති කර ගැනීම. දැන් බලන්න පංචශීලය කිව්වහම එසේ මෙසේ බලයක් ඇති ගුණයක් නෙමෙයි එතන තියෙන්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, හොරකම ඒවයින් වැළකීලා ಗುಣධර්ම දියුණු කරගත් විට බුදුරජාණන් වහන්සේට අපරිමිත ගුණයක් ලැබෙනවා. ඒ ගුණ Tamanටත් පිටනවා. Taman ලෝකයාට යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ කාර්යභාරය අපට ඉටු කළා. අපි වෙනුවෙන් උන්වහන්සේ ශාල කාර්යභාරයක් කළා. කොයි වෙලාවකවත් උන්වහන්සේ පසුබැස්සේ නැහැ. කාට හරි උපකාරයක් කරා. දවසක් බුදුරජාණන් වහන්සේ ගමකට ගියා පින්නපාත. වැඩි දියුණුවක් නැති මිනිස්සු ඉන්න ගමක්. ඒ අය සියල්ලෝම හෝ කියන්න පටන් ගත්තා. බුදුහාරවන්ට අවමන් කළා. බුදුරජාණන් වහන්සේ හඬක් නොනගා බොහොම නිහඬව අපව ආවා. ආවට පස්සේ මිනිස්සුන්ට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේට අසවල් ගානේ අය මේ විදියට අවමම් කළායි කියලා. ඒ අය කල්පනා කරගත් අපි ගිහින් ඔවුන්ට පහර දෙන්න ඕන. ඒ පහත් මිනිස්සු කරපු වැඩේට කට්ටිය එකට වෙලා හැන්දෑව බුදුහාරෝ වෙතට ඇවිදින් මේ ඵල ඉරීම ඔවුන්ගේ මතක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් අන්න බලාගන්න. මුකුත්ම කතා කළේ නැතුව සඳහන් කළා. ඒක මාරාවේශයෙන් කරන ලද්දක්. මාරාවේශයෙන් ඒකලේ. ඒ මිනිස්සු ඇත්ත හිතින් නෙවෙයි. මාරයා ආවේශ වෙලා ඔවුන් ළමා අර කලකොලොත්මක් කළා. මේක අපි ගණන් ගත යුතු නෑ. ඇසිය යුතුත් නෑ. පිළිගත යුතුත් නෑ. කියලා බුදුහාඳුරෝ ඔවුන්ගේ හිතේ සාමය ඇති කළා. ප්‍රතිඵලයේ මොකද්ද ඒගොල්ලෝ කොහොම පස්සේ හොඳ බෞද්ධයන් බවට පත් වෙනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණ. ඒ නිසා මේ පින්වත් සෑම කෙනෙක්ම කල්පනා කරන්න. තථාගතයන් වහන්සේ ගැන කියන විට මෙආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමිතා 10 පාරමිතා උපපාරමිතා පරපත්ත පාරමිතා යනුවෙන් සම්පූර්ණ කළා බලන්න උන්වහන්සේ ගැන අපට පේනවා එදා තරුණේ රැකියාව කළේ වරායකයි බරණස වරායක ඒ වැඩ කරන වෙලාවේ එයත් මාගේ පියාත් වැඩ කළේ වරායි. පියා හදිසි අනතුරකින් මලා. මේ පුතා හොඳට කටයුතු කරනවා. නිරන්තරයෙන්ම ගිහින් අම්මටත් අප උපස්ථාන කරනවා. තාත්තා දැන් ඉතින් අභාවයට ගිහින්. මේ අතර මේ තරුණයාගේ දක්ෂකම විනීතකම ක්‍රියාශීලී බව දැනගත් පිට ප්‍රදේශවල ඉඳලා විටින් විට මාස 5කට 6කට වතාවක් නැත්නම් අවුරුද්දකට වතාවක් විතර වෙළඳ සමූහයා නැව් වලින් යනවා. බඩු ආහාර විහෙලි වර්ග නොඉඩේ අරගෙන. ඒ එනකොට ඒ බ්‍රාහ්මණ තරුණයෙක් දැක්කා අර බ්‍රාහ්මණ වෙළඳ පොලේ කණ්ඩායමේ කෙනෙක්. මේ තරුණයා හරිම දක්ෂයි. අවස්ථාවට උචිත විදියට කටයුතු කරන. මොහුව අපි එක්කගෙන ගියොත් හොඳයි. එහෙම කතා කරලා කිව්ව තරුණයා ඔබ බොහොම දක්ෂයි. සිත් ගන්නාසු තරුණේ හොඳට තැනට ඔබින විදියට වැඩ කරනවා. අපි දැන් යණ්ඩයි හදන්නේ අපේ වෙනදා නෙම කරලා ඔබවත් අපි එක්කගෙන යන්නම් අපේ රටට. ඉතින් මාස 3-4ක් ඉඳලා ආපහු ඔබ එක්කගෙන එන්න. එතින්දි ඔහු කියනවා අනේ මගේ පියා මෙහෙමයි මලේ වරායි. මම තමයි මේ අම්මව බලන්නේ. මම ගිහින් මෑණියන්ගෙන් අහලා හිතුමියකින් ලැබෙන පිළිතුරක් උඩ ඔබට හෙට පණිවිඩය කියන්න. වෙළඳපු උත්තරයා සතුටු වුණා. ගෙදර ගෙන් අම්මට මතක් කළා නෑ නියනි. මෙන්න මේ විදිහේ යෝජනාවක් ආවා. අපි ගිහින් එහෙ නවතින්නේ නෑ. ටික දවසක් ඉඳලා බලලා කියලා රට දේශයක් බලාගෙන එනවා. එතෙන්දී අර අම්මා කියනවා අනේ පුතේ ඔබ විතරයි මට ඉන්නේ. එතකොට ඔබට හානියක් වුණොත් මට යන්නේ එන කලදසාවක් නැහැ. ඒ නිසා ඔබ විතරක් යන්න. ඔබ විතරක් යන්න මම මේ ගෙදර තියෙන වැඩක් කරගෙන. නෑ මෑණියනි මට ඕනෑ කරන්නේ ඔබත් එක්කම යන්න. ඔබටත් පෙන්වන්න. හොඳයි එහෙනම් මේ පුතාගේ දැඩි ඕනෑකම ගැන බලවත් සන්තෝෂයටපත් වෙලා හිටිය මව පුතාට ඇති ආදරය නිසා හොඳයි පුතේ මාත් දෙන්නම් කියලා කිව්වා. ඒ අනුව කියලා යන අතර තමයි සමුද්‍රයේදී විපතකට අසු වෙලා නැව් කැඩී බෙදී ගිය වෙලාවේ කැඩු ලෑල්ලක් අල්ලගෙන මේ පුතා තමන්ගේ අම්මවත් අර දෑන්ට තියාගෙන පීනනවා නොපෙනෙන ගොඩක් බිමක් හොයාගෙන ඒ වෙලාවේ අම්මා කියනවා පුතේ මගේ ජීවත් වුණු කාලයේ වැඩි. මට තව ජීවත් වෙන්න ටික කාලයයි තියෙන්නේ. ඒ නිසා ඔබ බේරෙන්න. වැඩි කලක් ජීවත් වෙන්න පුළුවන් එක්කෙනා ජීවත් වෙන එක හොඳයි. ඒ අනුව මම මේ මොහොතේ ගියාට කමක් නැහැ. දැන් මම ලොකු කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඒ ඔබේ ඕනෑකම අනුව ඔබව රැක ගැනීමයි මගේ ආශාව කියලා මේ අම්මට තියෙන ආදරය උලුප්පල පෙන්වනවා. ඒ පාර බලන්න අවුරුදු ගාන මාස දවස් ගණනක් මුහුදේ පේනන අම්මයි පුතයි ගොඩ වුණා. උඩට ආවට පස්සේ අම්මට හුඟක් සන්තෝෂයි. අම්මාට පිළිගන්න බැරි තරම් සතුටක්. අනේ මගේ පුතා මාවත් බේරගෙන පුතත් බේරුණා. පුතේ ඔබට බුදු බවම ලැබේවා කියලා ඒ අම්මා වචනයක් කිව්වා. කාම්බීර හඬකින්. මේ වචනය ගැන පුතාගේ හිත යොමු වුණා. ඔහු කල්පනා කළා මේ බුදු බව කියන්නේ මොකක්ද? ඒ ලබා ගන්න කොහොමද? ලබාගෙන කරන වැඩේ මොකක්ද? ඔය කරුණ වහගෙන බ්‍රාහ්මණ පණිවරුන්ගෙන් අන්තිමට එයා ටික කලකට පසු තමන්ගේ මව අපායට ගියා. ඔහු තමන්ගේ ජීවිතයත් බේරගෙන අම්මත් බේරගෙන ප්‍රතිපත්තියක් පිරුවා මම දැන් මොකක් හරි කරලා අපේ අම්මා මතක් කළා බුදු බව කියන්නේ මොකක්ද ඒකටපත් වෙන්නේ කොහොමද ඒ මාර්ගයේ මම යන්නේ කොහොමද කියලා කල්පනා කළ පුතා තමයි ඒ අනුව ක්‍රියා කරලා අන්තිමට අම්මා බේරගෙන තමනුත් බේරිලා සාංශාරික දුකින් එතර වෙලා අමාමා නිවනට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් පහළ වුණේ බුදු බවට පත් වුණා. බලන්න මොනතරම් දැඩි හිතක් තියෙන නැද්ද? ඒ නිසා අපේ වුණත් මේ ඉන්න අය වුණත් හිතේ ධෛර්යය තියෙනවා. ඒ හිතේ ධෛර්යය ඊළඟ ආත්මික උපත ලබනකොට එතෙන්ට යනවා. ඒක වෙනසක්. ඒ ප්‍රතිපත්ති anu ක්‍රියා කරන උදාර ගුණ ලබලා ලෝකයට යහපතක් කරන අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් කාලාන්තරයක් සාරාංශක කල්ප ලක්ෂය වදවින්ද මොකටද බුද්ධෝහං බෝධිසාමි ධර්මයේ මං අවබෝධ කරමි. මුත්තෝහං මෝචේ පරි. මම මේ සසරින් මිදෙමි. තින්නෝහං තාරිසාමි සංසාරෝහා මහම්මය. මේ සංසාරික දුකෙන් මමත් ඊතරව ලෝකයාත් ඊතර කරවනමයි කියන අදිෂ්ඨානයක් ඇතුවයි බුදුරජාණන් වහන්සේ එදා අදිෂ්ඨානකින් ආරයට බැස්සේ බුදු බවට බලන්න මා මුලින් මතක් කළා මේ ඓශ්වර්ය භාග්ය යශ භාග්ය ඒ වගේම ශ්‍රී භාග්ය ධර්ම භාග්ය ඊළඟට කාම භාග්ය ප්‍රයත්න භාග්ය ඔය කාරණා පහෙන්ම අනූන වෙලා අඩුපාඩුවක් නැති උත්මයෙක් බවට පත් වෙලා සසර දුකින් අපිවත් එතර කරගෙන උන්වහන්සේට එතර වුණා. ඒ නිසා අපි ධර්මය ගැන හිතමු අපට අවාසනාවක් වුණා. ගියවර වෙසක් පෝය හරියට කරගන්න බැරි වුණා. ත්‍රස්තවාදී පිරිසක් පල්ලි කීපයකට පාර දීම නිසා මේ මර මේ කොරෝනා වුණ නැමැති භයානක රෝගයක් මේ තරම් කාලයක් අපි හිටියා. කවදාක්වත් අපට අහන්න ලැබුණේ නෑ මේම දෙයක්. ලෝකේ සෑම රටකම එංගලන්තේ, ඇමරිකාව, ප්‍රංශේ, ජර්මනිය, ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව අසවල් රටයි හැරුණේ කියන බවක් කියන්න බෑ. ඒකෙන් උනේ අපි ඔක්කොම විශාල විපත්තිය. අපේ ජනතාවත් වලා. ඒ නිසා අපි කල්පනා කරගනිමු. පුළුවන් තරම් ගුණ ධර්ම බඩලා ධර්මයේ දියුණු කරන ඒ ධර්මයන්ගේ බලයෙන් මේ පාපය වළක්වා ගන්න ඕන. මොකක් හරි අපේ තක්ෂණයක් ඇති ඒ අකුසලයේ නිසායි මේක වුනේ. නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අකුසලයේ නැති කරන්ට නම් අපි ගුණවත් වෙන්න ඕන. අපේ ගුණ ධර්ම රකින්න ඕන. දැන් බලන්න අපි කියුවාට කවුරුවක් අමුත්තක් හිතන එකක් නැහැ. මොන තරම් සතුන් මරනවද කෑමට. කුකුලන්, ඌරන්, එළුවන්, හරකුන්, පැටතුවන් පක්ෂී කිසිම හදවතක් නැතුව කෑම සඳහා අරගෙන ඒ මැරෙන හැම සතෙක්ම පින්වතුනි මහා ක්‍රෝධයක් මහා බයකින් මරණයට පත්වන ඒ ඔවුන්ගේ ඒ ක්‍රෝධය නිසා ඒ ඇති වෙන සාපය අපට නොලැබෙනවයි කියලා ඔය පින්වතුන්ට හිතාගන්න පුළුවන්ද විටා ගන්න බෑ. ඔය සතුන් මරණ භයෙන් මැරෙන්නේ. ක්‍රෝධයෙන් මැරෙන්නේ. ඒක අපටත් විශාල විනාශයක්. ඒ නිසා මේ මස් මාංශ අනුභව කිරීමෙන් හැකිතා වැළකීලා ಗುಣධර්ම දියුණු කරගෙන එළවලු පළතුරු පලා වර්ග ඒ වගේම අපට ආහාර පානයට කොටිකුත් ආහාර තියෙනවා ඒ ආහාර පාන බුද්ධි විඳින්මින් පාපයන්ගෙන් වැළකීලා ගුණ ධර්ම දියුණු කරලා ඒ ගුණ ධර්මයන්ගේ බලයෙන් සාංසාරික දුකින් ඈතර වීමෙන් ලබන අමා මහ නිවන් සම්පත් මේ ලෝක සෑමනාතම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ඔය කරන ලද අනුශාසනාව හිතට අරගෙන අපි කම්මැලි නොවි උනධර්ම දියුණු කිරීම පිළිබඳව මීට වඩා උනන්දු විය යුතුයි කියන බව නොකියාම බෑ. අපි අතර පාපයේ වැඩි නම් ඒ තරමට අපට දුක වැඩි. දුක වැඩි වුණු තරමට අපට විපත්ති වැඩි. ඒ නිසා මේ ලෝකයේ දැන් හුඟා පරිහානියටපත් වෙලා. ඔය ගැන කාටවත් කියන්න දෙයක් නැහැ. මොකද හේතුව ප්‍රාණඝාතයට පාප කර්මයන්ට කොයිතරම් ජනතාව එල්දිලා ඉන්නවද කියලා කියන්න වචන නැහැ. දැන් බලන්න මත් ද්‍රව්‍ය, මත් පැන්, ඔය වගේ දේවල් සුරාව සෝදුව අනාචාරය ඔය කියන දේවල් දැන් කරටත් උඩින් ගිහින් කියලා. ඉස්සර එහෙම නැහැ. ඉස්සර මිනිස්සෙක් මත් පැම්බීව කලාතුරකින් බොන්නේත් නැහැ. ඒ ගැන උනන්දු නැහැ. අද තත්ත්වයේ මොකද්ද? ඒ නිසා මෙන්න මේ මද්ද්‍රව්‍ය භාවිතය අපේ ජනතාව රැකගන්න අපි නම් කිසි උනන්දුවක් ඇතුව ක්‍රියා කළ යුතුය කියන බව නම් නොකියාම බෑ. ඕවාට අමුතුවෙන් අදහස් ඕන කරන්න අපේ දරු පරපුර අපි කොහොමද වළක්වා ගන්න මේ පොඩි දරුවන් මේ වාට බැරි වුණොත් නොමගට බර වුණොත් අපේ අනාගතයේ මොකක්ද කියන බව අපට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා ජනතාව අද පුළුවන් තරම් ගුණ සම්පන්නව හැදිච්චකම් ඇතු යහපත් ගති ප්‍රවතුන් වලින් යුතුව ක්‍රියා කළ යුතුය කියන බවයි මම මේ නොකියා කියන්නේ. ඒ වායේ ප්‍රතිවිපාකයි දැන් මේ වගේ බලන්න ලෝකේ හැම රටකම මේ රෝගේ වැළඳුණා. එහෙම හැදෙන්නේ නැහනේ. එතකොට මේවට හේතුව මොකද? අපේ අධර්මිෂ්ඨකම. ඒ අධර්මිෂ්ඨකම මේචල් කරගන්න නැතුව අපිට කවදාක්වත් අපි හිතන තැනට යන්න බෑ. ඒ නිසා ඊටාමත්ම ලජිකමින් භික්ෂූන් වහන්සේලා වශයෙන් ගුරුවරුන් වශයෙන් වෙනත් ආගමික නායකවරුන් වශයෙන් දැනුගත් හැම කෙනෙකුගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ තියෙන අභාග්‍ය සම්පන්න ගති පැවතුම් හොළුවන් තරම් දුරු කරලා ශිෂ්ට සම්පන්න ජනතාවක් වෙලා ලෝකයේ අපි යහපත් ගුණ සම්පන්න පිරිසක් විය යුතුය කියන බව මේ සෑම කෙනෙක්ම කල්පනාවට ගන්න ඒ කාරණේ මතක් කරමින් ඔය ගව මසාජී අනුභවයන්ගෙන් තොරව ගුණ සම්පන්නකම් දියුණු කරගෙන අපි හැදිච්ච ජනතාවක් වශයෙන් ලෝකයේ ඉදිරියට යමන් කිරීමට උනන්දු වෙමු කියන බව ඉතාමත්ම ආදරයෙන් අපේ ජනතාවට මතක් කරගන්න. දැන් මෙතෙක් වේලා ධර්මයේ දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්මානුපලින් වරදින් වලිගලා ගුණවත් ජනතාවක් කළා. අපි සෑම දෙනාටම යහපත් වූ නිවනටපත් වීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරයේ සහ මියන්මාරයේ යන්ගුන් නුවර මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරු මහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතාංශ අග්ග මහා පඬිත මහෝපාද්‍යය අපවත් වී වදාළ අතිපූජනීය කොටගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ